නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි ගිය සතියේදී අපි කතා කරන්න යෙදුනේ පිනෙන් බලවත් වෙච්ච දරූපතක් Tamanට ලබා ගන්නේ කොහොමද කියන කාරණාවයි අද දවසේදී ඒ වගේම බොහෝ විට අපිට තව දවසක් මේ ගැන කතා කරන්න වේවි. ඒ වගේ දරුවෙක් ලැබුණාට පස්සේ ඒ දරුවාව ඒ දරුවාගේ ජීවිතයට යහපත් විදිහටත් දෙමාපියෝ ඇතුළු අනිත් අයගේ ජීවිතවලට යහපත් විදිහටත් සමාජයට යහපත් විදිහටත් ගුණධර්ම වලින් පෝෂණය කරන්නේ කොහොමද කියන කාරණාවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් මේක ක්‍රමානුකූලව කතා කරන්න උත්සාහ කරමු. අපි මෙතනදී සූත්‍ර දේශනාවකින් කොටසක් ඉස්මතු කරන්න කැමති දීඝනිකායේ සූත්‍ර පිටකයේ තියෙන ප්‍රසිද්ධ දේශනාවක් ගොඩාක් බෞද්ධය මේක දන්නව අහලා ඇති නම එහෙම සිංගාලෝවාද සූත්‍රය කියලා. එතකොට එතනදී බුදුරජාන් වහන්සේ ඒ සිංගාල කියලා නම තිබ්බ ඒ තරුණයෙකුට මේ යුතුයකම් ගැන කියලා දෙනවා. ගිහි ජීවිතයක එකිනෙක කෙනා කෙරෙහි පැවතිය යුතු යුතුයකම්. එතකොට යුතුයකම් කියලා කියන්නේ එයාගෙන් අනිත් අයට ඉටුවිය යුතු දේවල්. පැහැදිලි නේද? එයාගෙන් අනිත් අයට ඉටුවිය යුතු දේවල්. එතකොට එතන එක යුතුයකම් කොටසක් ගැන කතා කරනවා මෙතනදී. ඒ තමයි මේ දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් මොනවාද කියන කාරණාව. ඒ කියන්නේ ඒ දේවල් දරුවන්ගේ ජීවිතවලට දෙමාපියන්ගේ සිද්ධ විය යුතුයි. ඒ හින්දා යුතුයකම් ඒ ඒ ඒ කර්මයන් විය යුතු නිසා ඒවට යුතුයකම් කියලා කියනවා. අපි දැන් ඒ කාරණා ටික බැලුවොත් එහෙම බුදුරන් වහන්සේ පළවෙනි කාරණාව කියනවා පාපා නිවාරෙන්ති. පාපා නිවාරෙන්ති කියලා කියන්නේ පවින් වළක්වීම කියන එක දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකමක් කියනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් කළ යුතු දෙයක්. පවින් වැළැක්වීම කියන එක. අපි මේ කාරණා සාරාංශ වශයෙන් කතා කරලා පස්සේ විස්තර විදිහට යමු. දෙවැනි කාරණාව කියනවා කල්යාණේ නිවාසෙන්ති. කියන්නේ කල්යාණේ කියලා කියන්නේ කල්යාණ ධර්මයක් කියලා කියන්නේ කුසලයේ කියන එකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක්. එතකොට කුසලයේ පිහිටු වීම නිවේසෙන්ති කියන එකේ තේරුම තමයි පිහිටු වීම වාසය කරවීම කියන එක. එතකොට දරුවන්ව කුසලයේ පිහිටවන්නේ කොහොමද? ඒ කුසලයේ වාසය කරවන්නේ කොහොමද කියන කාරණාව කියා දීලා ඒ විදිහට කටයුතු කරවීම දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකමක් විදිහට බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟට තුන්වෙනි කාරණාව එතන දේශනා කරනවා සිප්පං සික්ඛා පෙන්ති ශිල්පයන් කියලා කියන්නේ අපි හිතොත් මේ කාලේ උගන්වනවා කියලා කියන්නේ දරුවෙකුට මේ එයාට ගිහි ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහට මේ රැකිරක්ෂා කරන්න පුළුවන් විදිහට ශිල්ප ඉගැන්වීම කියන එක දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකමක් විදිහට දේශනා කරලා තියෙනවා. හතරවෙනි කාරණාව තමයි පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. සුදුසු විවාහයක යෙදවීම. ඒකත් දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකමක් විදිහට කියලා දෙනවා. එතකොට බලන්න එතන මේ සුදුසු කියලා කියන්නේ. ඒ කියන්නේ එයාට ගැළපෙන විවාහයක් වෙන්න ඕනේ. ඒ ගැළපීම කියන කාරණාව අපි කොහොමද කරන්නේ කියන එක කලින් දේශනාවක කතා කරා. ඒ හින්දා දැන් මෙතන ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. සමේ දායජ්ජං නීයා තෙන්ති කියන එක තමයි පස්වෙනි කාරණාව. දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු ඒ කියන්නේ සුදුසු කල්ලි දායාද බාර දීම. දෙමව්පියන් සතු දේ පරම්පරාවෙන් දෙමව්පියන් ලැබුණු දේ නැත්තම් දෙමව්පියෝ හරි හම්බ කරගත් දේවල් සුසු කාලයේ දරුවන්ට පවරා දීමක් සිද්ධ වෙනවා. ආන් ඒකත් දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකමක් විදිහට දකින්න ලැබෙනවා. එතකොට මෙතන අපි දැන් මේක පොඩ්ඩක් විස්තර වශයෙන් ඇතුළට ගියොත් දැන් ඔබට පෙනේවි දැන් දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් පහෙන් දෙකක්ම පළවෙනි දෙකම තියෙන්නේ අකුසලයෙන් වැළැක්වීම සහ කුසලයේ පිහිටුවීම කියන කාරණාව. මෙතන අපි විශේෂයෙන් කරුණු කිහිපයක් සලකා බලන්න ඕනේ. එකක් තමයි දැන් දරුවන්ට ඉගැන්වීම, විවාහයක් කර දෙමව්පියන් සතු ධනය පවරා කියන කාරණාව එපමණකින් කරොත් බොහෝ ජීවිතවල අපි දකිනවා ඒ අය ඔන්න ඔය කාරණාවල තමයි බොහෝ සෙයින්ම යෙදෙන්නේ. එතකොට මේ දෙමව්පියෝ දරුවන්ට උගන්වලා විවාහයක් කරලා දීලා දෙමව්පියන් සතු ධනෙ පවරා දීම කියලා. ඉතින් ඒ වගේ උගන්වපු කුසලයේ අකුසලයේ කියලා දුන්න නැති දරුවෝ ඒ අයගේ ජීවිතවලටත් අයහපතක් කරගන්නවා. ඊට පස්සේ දෙමව්පියන්ගේ ජීවිතවලටත් අයහපතක් වෙනවා. ඒ වගේම තමයි මේ සමාජයටත් ඒ අයගෙන් අයහපතක්මයි වෙන්නේ. අපි දැන් ගත්තොත් එහෙම ඔය අපි අහලා තියෙනවා දැන් ගොඩා මහල් නිවාසවල දැන් කොළඹ පැත්තේ එහෙම තියෙන ගොඩා මහල් නිවාසවල ඒ ඉන්න අයගේ දරුවෝ ගත්තොත් සමහරු ඉංජිනේරු සමහරු දොස්තරවරු වගේ ගොඩාක් හොඳ රස්සාවල් කරපු ළමයි. එතකොට ඒ දෙමව්පියෝ ඒ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරලා දීලා තියෙනවා. ඊට පස්සේ විවාහ කරලා දෙන එකත් ඒ දෙමව්පියෝ උත්සාහවත් වෙලා කරලා දීලා තියෙනවා. නැත්තම් දරුවෝ හොයාගෙන වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දෙමව්පියන් සතු ධනය පවරා දීම තියෙනවා නම් ඒකත් කරලා තියෙනවා. හැබැයි අවසානයේ එයාගේ ජීවිතේ මහලු නිවාසයක ශෝක කරන මට්ටමකට ගිහින් තියෙනවා. පසුතැවිලි වෙමින් අපරාධේ අපි මේ දරුවන්ට තව මේ වගේ ಗುಣධර්මයන් කියලා දුන්න නම් හොඳයි කියන මට්ටමට සමහරලාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්. ඒ වගේ ස්වභාවයකට ගිහින් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ දරුවන්ගේ ජීවිත කුසලයේ නොපිහිට වීම, අකුසලයෙන් ඉවත් නොකිරීම කියන කාරණාව. ඒක දෙමව්පියන් නොඇසුණු හින්දා වෙන්න පුළුවන්. ඒ ගැන එයා එච්චර කල්පනා නොකළ හින්දා වෙන්නත් පුළුවන්. පැහැදිලි නේද? එතකොට ශ්‍රද්ධාවන්ත හිත මිතුරුනි අන්න ඒ වගේ අයගෙන්. කියන්නේ මේ සමාජයට අයහපත කරපු ලෝකයට විනාශයක් කරපු ලොකු ප්‍රශ්න ගැටලු ඇති කරපු කට්ටිය ගත්තොත් ඒ අය මේ මේ මෝඩ මිනිස්සු නූගත් මිනිස්සු නෙමෙයි. සාම ඒ අය හොඳට උගත් බුද්ධිමත් මිනිස්සු හැබැයි බුද්ධිමත් කියලා කියන්නේ ගැනීමත් එක්ක දක්ෂ විදිහට ඔළුව කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ආත්මාර්ථකාමීත්වයෙන් පිරුණු අය. පැහැදිලිද? කුසලයේ අකුසලයේ හොයලා බලන්නේ නැති ආත්මාර්ථකාමීත්වයෙන් පිරුණු උගත් බුද්ධිමත් මිනිසුන්ගේ තමයි මේ ලෝකෙට මහා අයහපතක් වෙන්නේ. විශාල ප්‍රශ්න ගැටලු දැන් අපි ගත්තොත් එහෙම ඔය අපේ අපේ රටේ තියෙන ප්‍රශ්න ගත්තත් ඒ වගේ ඒවට ගොඩාක් හේතු බැලුවොත් එහෙම අන්න ඒ වගේ මිනිස්සු මේ අහිංසක ගමක මේ ඔය ගොවිතැනක් කරගෙන හිටපු මිනිස්සෙක් නෙමෙයි ඒකේ වරද තියෙන්නේ. ඉතින් ඒකට හේතුව ඒ අයගේ දෙමව්පියන් විසින් ඒ අයට මේ අර අකුසලයෙන් වැළැක්වීම කුසලයේ පිහිටවීම කියන කාරණාව කෙරළම නැහැ. බැලුවොත්. එහෙම කාරණාවක යෙදවිලාම නැහැ. ඒ හින්දා මේක සුවිශේෂී කාරණාවක් අන්තිමේදී ඒ අයත් බොහොම මේ තමන්ගේ අකුසල් හින්දා දුක් පීඩා සහිත ජීවිතවල තමයි ඒ දරුවන්ගේ ජීවිතත් යන්නේ. ඊට පස්සේ ඒ දෙමව්පියොත් ඒ හින්දා දුක් පීඩා සහිත පසුතැවීම් සහිත ජීවිතවලට යනවා. සමාජයටත් ලොකු ප්‍රශ්න ගැටලු ඇති වෙන ස්වභාවයක් තියෙනවා. අපි එහෙනම් මේ කාරණා වැඩි විස්තර කරන්නේ නැතුව අපි මේ අවශ්‍ය කාරණා වලට යමු. ඊළඟට සද්ධාවන්ත හිතමිතුරනි දැන් මෙතන කියන් තියෙන වැදගත්ම ඊළඟ දේ තමයි දැන් මේ කාලේ සමාජයේ අපි බලපුවාම මේ මේ බෞද්ධ දෙමව්පියෝ අපි මේ දැන් බෞද්ධය කියලා ගමුකෝ අනිත් අයව පැත්තකින් දෙමුකෝ අනිත් අයට මේව පුරුදු ගන්න පුළුවන් බෞද්ධ දෙමව්පියෝ විශේෂයෙන්ම මේ අය මේ අකුසලයෙන් වැළැක්වීම කුසලයේ පිහිටවීම කියලා මේ බොහෝ විට විශේෂයෙන්ම කුසලයේ පිහිටවීම කියලා වැඩිපුරම කියලා දෙන්නේ කුසල් නෙමෙයි සිරිත් විරිත් කියන ඒවා. පැහැදිලිද? චාරිත්‍ර වාරිත්‍ර. ඒ කියන්නේ එයාගේ හැසිරීම් වල සමහර දේවල් ටිකක් තමයි කියලා දෙන්නේ කුසලයේ පිහිටවීමක් කියන එක නෙමෙයි ඒක. ඒකෙන් කුසලයට පිහිටවීමට උපකාරයක් නැත්තේ නෑ. ඒක ඒකයි ඒකේ සත්‍ය. හැබැයි ඒක නෙමෙයි කුසලයේ පිහිටවීම කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණ කරගත්තොත් බෞද්ධ දෙමව්පියෝ දැන් දරුවන්ට අපි මේ හොඳ නරක කියලා දෙන්න ඕනේ කියලා එකට හොඳ නරක කියලා වචන කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ පාපයයි මේ කල්යාණ ධර්මයන් කියලා කියන්නේ කුසලය. කියන කාරණාව. අපේ අය ඒක පරිවර්තනය කරගන්නවා හොඳ නරක තමයි දරුවන්ට කියලා දෙන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ අය දැන් කරන දේවල් ඔන්න හැමදේම රැයට දෙමව්පියන්ට වන්දනා කරවීම. දරුවෝ. දැන් මේ කියන්නේ මේවා කරන්න එපා කියන එක නෙමෙයි. පැහැදිලිද? මේකෙන් පැහැදිලි කරන්නේ මේක නෙමෙයි කුසලයේ අකුසලයේ බුදුරයන් ආ දේශනා කරේ කියන කාරණාවයි. එතකොට මේ අය මොකද කරන්නේ හැමදේම දෙමව්පියන්ට වන්දනා කරන එක. ඊට පස්සේ හැමදෑම මල් ටිකක් කඩලා බුදුන් වදින එක. ඔන්න ඔය වගේ දේවල් තමයි පුරුදු කරවන්නේ. එතකොට ඔව්ව ඔව්වට කියන්නේ සිරිත් විරිත් කියලා. පැහැදිලිද? ඊට පස්සේ වැඩි හිටියන්ට කවුරු හරි වැඩි හිටි කෙනෙක් ගෙදරට ආවොත් ඒ අයට වන්දනා කරවීම. එන්නේ ඒවට කියන්නේ සිරිත් විරිත් කියලා. පැහැදිලි නේද? අපි දානයක් වුණත් දුන්නොත් එහෙම අපි පන්සලට ගිහින් දාන දෙනවා. දරුවොත් එක්කන් ගිහිල්ලා ඒ දානේ දෙන එකේ යෙදෙව්වොත් කියන එක ඒකත් එයාට කුසලයේ අකුසලයේ නෙමෙයිනම් කියලා දීලා තියෙන්නේ. හුදු දානයකට ගිහිල්ලා අපි මෙහෙම කරන්න ඕනේ අපි බෞද්ධයි විදිහට දානේ දෙන්න ඕනේ කියලා පුරුදු කරනවා නම් ඒකට කියන්නේ එයාට සිරිතක් පුරුදු කරනවා. හරි නේද? සිරිතක් පුරුදු කරනවා. ඒක නෙමෙයි බුදුරයන් වහන්සේ කියපු මේ දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුකම් කියලා කියන්නේ. එහෙනම් ඒක හොඳට තේරුම් ගන්න මම ඒකෙන් කියවෙන්නේ නැහැ වැරදිලාවත් මේ දේවල් නොකළ යුතුයි කියන එක නෙමෙයි. ඔය දේවල් ටිකක් කරලා හරි අපි දරුවන්ට හොඳ නරක සමාජයේ ජීවත් වෙනකොට කරන්න ඕන දේවල් ටික කියලා දුන්නා කියලා කෙනෙක් මේ හිතනවා නම් එයාට එහෙම් පිටින් වැරදිලා. එයා දරුවන්ට කියලා කියලා දෙන්න ඕනේ කුසලයේ කියලා දීලා නැහැ. ඊට පස්සේ ඒ හින්දා මේ ඒ දරුව පස්සේ කාලේ මොකද වෙන්නේ? දැන් ඒ අර්ථය නැතුව කරන වන්දනා කිරීම හොඳට බලන්නකෝ දැන් අපිට සමහරලාට අපේ පොඩි කාලේ ওই විදිහට දෙමව්පියෝ වන්දනා කරවීම වගේ ওই දේවල් කරන්න ඇති. ඊට පස්සේ ලොකු වෙනකොට ඒව නිකම්ම නතර වෙලා යනවා. ලොකු වෙනකොට අර මල් පූජා කිල්ලි ඒ ටිකක් දරුවන්ගේ නැහැ. ඊට පස්සේ අම්මා තාත්තට වන්දනා කිල්ලිත් ඒ ටිකත් දරුවන්ගේ ජීවිතවලින් අයින් වෙලා යනවා. ඊට පස්සේ එයා ගොඩක් කාර්ය බහුල නැත්නම් එයාට ඒකෙන් අයින් වෙන්න පුළුවන් නම් පන්සලට දාන ටිකක් ගෙනියනවා නම් ඒකත් එයා අයින් වෙනවා. ඊට පස්සේ පොඩි කාලේ අපි හිතමුකෝ නෑ පොයර සිල් ගන්න ඕනි කියලා ගෙනිච්චනම් ඒකත් මේ හරියට කුසල් අකුසල් කියන කාරණාවේ මනසට වැටුනේ නැත්නම් ඒ දරුවගේ 100ට 90ක් 95ම එයා හිතලා කටයුතු කරනකොට ඒකත් එයා ජීවිතේ නවත්තනවා. එතකොට බලන්නකෝ දැන් දැන් ඒක සිරිත් විරිත් කියන ඒවා බිලි විදිහට ගිහිල්ලා දරුවන්ගේ ජීවිතවලට ඒක ලංකරා කියලා ඒකෙන් දරුවන්ගේ ජීවිතයට සැබෑවටම ඒ අයට අත්දකින්න පුළුවන් වෙන විදිහට වෙනසක් යහපතක් ඒ දරුවෝ දකින්නේ පැහැදිලි නේද මේකේ තියෙන්නේ දැන් දරුවන්ගේ ජීවිතයට ඒක යහපතක් වෙනවා කියලා දරුවෝයි දකින්න ඕනේ තමන් අපි කල්පනා කරනවා දැන් මොකක් හරි දෙයක් හොඳ දෙයක් නම් ඒ හොඳ දෙයින් මගේ ජීවිතේට මෙහෙම යහපතක් වෙනවා කියන එක Tamanටයි ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒක බලන් ඉන්න කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙලා ප්‍රමාණවත් නැහැ. එතකොට දරු පොඩි කාලේ දෙමව්පියන්ට වන්දනා කරන එකක් දෙම බලලා දෙමව්පියෝ සතුටු වුණා කියලා ඒක දරුවට තේරුමක් වෙන්නේ නැහැ. දරුවා එකෙන් එයා එයා කරන්නේ ඒක අම්මලා තාත්තලා කියන හින්දා බල කරන හින්දා ඒ විදිහට තමයි දරුවා කරන්නේ. එතකොට ඒකෙන් මේ දරුවට ඒකට ඔළුවට ගිහින් නැහැ. Taman තුලින් ඇතිවෙච්ච හැඟීමක් නැහැ. මේකෙන් මට මෙන්න මේ වගේ යහපතක් වෙනවා කියලා එයාට ඇතිවෙච්ච හැඟීමක් නැහැ. ඒ හින්දා එයා ඒක අර ප්‍රෙෂර් එක තියෙනකන් ඒ ප්‍රෙෂර් එක Tamanට ඉවත් කරන්න බැරි තාක්කල් එයා ඒක කරගෙන යනවා. ওই වෙලාවකට ඒ දෙමාපියන්ගෙන් එන බලපෑමට විරුද්ධව එයාට කටයුතු කිරීමේ හැකියාව සකස් වෙච්ච වෙලාවක එයා ඒක පැත්තකට දාලා එයා සාමාන්‍ය ජීවිතයකට යනවා. එතකොට ඒකයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ බෞද්ධය ওই විදිහට කරගෙන ගියාට පස්සේ කාලේ තරුණ වයසට එනකොට ඒ මල් පූජා කිල්ලී ටිකත් නැහැ. දෙමව්පියන්ට වන්දනා කිල්ලී ඒකත් නැහැ. වැඩිහිටියෝ ආපුවාට ආපුවාම වන්දනා කිල්ලී ඒවත් නැහැ. ඒ වගේ ඔය කියපු කාරණා මොකවත්ම නැහැ. ඒකට හේතුව ඒ දෙමව්පියෝ දරුවන්ව සැබෑවටම කුසලයේ වාසය කරවීම පිහිටවීම කියන කාරණාව උනේ නැහැ සිරිත් විරිත් ටිකක් කියලා දීම නිසා. මේකෙන් මම ආයෙ පාරක් කියනවා ඒ සිරිත් විරිත් කියලා දෙන්න එපා කියන එක නෙමෙයි. ඒක නෙමෙයි කුසල් අකුසල් කියලා කියන්නේ කියන කාරණාවයි මේ කියන්නේ. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිත මිතුරනි එහෙනම් මේ මොකද්ද කුසලයේ අකුසලයේ කියන කාරණාව අපි පොඩ්ඩක් කතා කරගෙන මෙතන ඉස්සරහට යමු. දැන් මේක අපි ඇත්තටම කුසල් අකුසල් පිළිබඳ විග්‍රහය කියලා ධර්ම දේශනා කරලා තියෙනවා කලින්. ඒ හින්දා ලොකු විස්තරයකට යන්නේ නැහැ මෙතනදී. බොහොම කෙටියෙන් කියන්නේ කැමති කෙනෙක් ඒ දේශනාව අහලා හරියටම විස්තරය ගන්න. එතකොට යමක් අකුසල් නම් ඒකෙන් තමන්ට ඒ වාගේම අනිත් අයට අයහපත පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වාගේම ඒකෙන් තමාට දුක උපදවනවා වර්තමානයේ ඒ වගේම අනාගතයේ දුක් විපාක ඇති කරනවා කියලා දේශනා කළා. ඊට පස්සේ අපි ඒකදී ඔබට කියලා දුන්නා ඕකේ අනිත් පැත්ත තමයි කුසලයේ වෙන්නේ යමක් කුසල් නම් තමාටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවා ඒ වගේම ඒකෙන් සැප වර්තමානයේ උපදිනවා සැප විපාක අනාගතයේ උපදවනවා කියලා පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ. ඕක තවත් විදිහකින් අපි පැහැදිලි කරා දැන් අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරනකොට යමක් කුසල් වෙන්න නම් අපි ඒ කරන්නා වූ දේ එක්ක මෛත්‍රියෙන් කරන්න ඕනේ. ඊට පස්සේ කරුණාව, මුදිතාව කියන කාරණා සුසු අවස්ථාවේ අපේ හිතේ යෙදෙන්න ඕනේ. ඒ වගේම උපේක්ෂාව කියන කාරණාවක් තියෙන්න ඕනේ. එතකොට අන්න විදිහට මෛත්‍රී සහගත උපේක්ෂාවක පිහිටලා සුදුසු අවස්ථාවල කරුණාව නැත්තම් මුදිතාව යෙදෙමින් කටයුතු කරන එකට තමයි කුසලය කියලා කියන්නේ. ඒක තව වචනයක් කියන්න පුළුවන් පරාර්ථකාමීත්වය කියලා කියන්නත් පුළුවන්. ඒකටම ආත්මාර්ථකාමීත්වය දුරු කිරීම කියලා කියන්නත් පුළුවන්. පැහැදිලි නේද? එතකොට ඒ විදිහට නම් කෙනෙක් කටයුතු කරන්නේ එයාට පැහැදිලිවම හිතේ ඒ නිසා සැහැල්ලුවක් මද සතුටක් කියන එකක් උපදිනවා පේනවා. ඒක එයා මානසිකාරේ බලවත් කරොත් ඒ සැහැල්ලුවත් එක්ක මද සතුට කියන එක ප්‍රීතිය කියන ප්‍රමාණයට ගෙන්නත් පුළුවන්. එතකොට අන්න ඒ ස්වභාවයෙන් යුතුව කටයුතු කරන්න දරුවන්ව යෙදවීම දරුවන්ව එහි පිහිටවීම තමයි ඔය කුසලයේ වාසය කරවීම පිහිටවීම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ මේකේ අනිත් පැත්ත තමයි පවින් වැළැක්වීම කියලා කියන්නේ අර අන්න ඒ ස්වභාවයෙන් නැතුව ඒ කියන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් අනික් ගැන අනිත් අය ගැන මෛත්‍රී කරුණාවක් ඒවා මොකවත් නැතුව ආත්මාර්ථකාමී ස්වභාවයෙන් කටයුතු කරමින් රළු දේශය දැඩිකම් මාන්න ආදියෙන් කටයුතු කරන ස්වභාවය තමයි පාප පව කියලා කියන්නේ ඒකෙන් වළක්වන්න කියනවා තේරුණා නේද කාසියක දෙපැත්ත වගේ කුසලයේ අකුසලයේ කියන්නේ කුසලය තියෙනකොට අකුසලය වැහිලා අකුසලයේ තියෙනකොට කුසලයේ වැහිලා ඒ හින්දා මේ ඔන්න ඔය විදියට කවුරු හරි කටයුතු කරනවා නම් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතන අදහස් කරේ. එතකොට ඒකත් එයාට කුසලය අකුසලය කියන්නේ මොකද්ද කියන එක කියාදීම ප්‍රමාණවත් නැහැ. පැහැදිලිද? මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කුසලයේ අකුසලයේ කියාදීම කියලා නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ පාපා නිවාරෙන්දි පවින් වැළැක්වීම. අකුසලයෙන් වැළැක්වීම කියලා කියන්නේ. එතකොට අකුසල් සහගත ස්වභාවයකින් කටයුතු කරනවා නම් අපි හිතමුකෝ උදාහරණයකට ආත්මාර්ථකාමීත්වයෙන් කටයුතු කරනවා නම් දරුවා එයින් වළක්වන්න දෙමව්පිය උත්සාහවත් වෙන්න ඕනේ. ඒකෙන් වළක්ව වැළක්විය යුතුයි. ඊට පස්සේ द्वේෂයෙන් කටයුතු කරනවා නම් එයින් වැළක්විය යුතුයි. දැඩිකමෙන් කටයුතු කරනවා නම් එයින් වැළක්විය යුතුයි. මාන්නයෙන් කටයුතු කරනවා නම් එයින් වැළක්විය යුතුයි. පාපා නිවාරෙන්ති. එයින් වැළක්විය යුතුයි. ඊට පස්සේ ඒ දරුවෝ බලවත් වූ ආසාවල්ෙන් කටයුතු කරනවා නම් ඒිනුත් වැළැක්විය යුතුයි. ඒ වැළැක්වීම කියන එක උපක්‍රමශීලීව කළ යුතුයි. පැහැදිලිද? උපක්‍රමශීලීව කියලා කියන්නේ එයින් වළක්වන්න කියලා ඒටත් වඩා ඒ දරුවගේ හිත තවත් බලවත් විදිහට අකුසලයට යනවා නම් අපි අපි බලය යොදලා එයින් වළක්වීමට උත්සාහ කරනවා. ඒකෙන් දරුවගේ හිත තවදුරටත් අකුසලයට යනවා. තවදුරටත් එයාගේ ද්වේෂය අධික වෙනවා නම්, දැඩිකම තවදුරටත් අධික වෙනවා නම් අපි ගන්නා ක්‍රියාමාර්ගයේ හින්දා ඊට වඩා හොඳයි අපි ඒක නොගෙන හිටියනම්. පැහැදිලි නේද? වැලැක්වීම කියන එකෙන් පවෙන් වළක්වනවා කිව්වහම එයාගේ ආත්මార్థකාමීත්වය කියන එක අඩු වෙලා අර අකුසල් මානසික මට්ටම අඩු වෙලා කුස අඩුවීමක්වත් අඩුම ගානේ වෙන්න ඕනේ. අඩුවීමක් වෙන්නේ නැතුව තවත් ඒක වැඩිවීමක් දැඩිවීමක් නම් වෙන්නේ අකුසල් මානසික මට්ටම අපි නිකන් උඩින් ඒක වැලක්වා වැලක්වා වගේ පෙවුනට වැලකිලා නැහැ. මේවා හොඳට තේරුම් ගන්න. නැත්තම් හුඟා දෙමව්පියෝ මේ වරද්දන තැන් මේවා ඒ කියන්නේ නැත්තම් ඒ කට්ටිය කරන්නේ පවින් වලක්වන්න කියලා අපි හිතමුකෝ ඒ දරුවා මොකක් හරි කාරණාවකට මේ එයා අපි හිතමුකෝ මොකක් හරි ආත්මාර්ථකාමීත්වයේ කටයුත්තක් කරා කියලා ඒකට විරුද්ධව අධික විදිහට දේශයෙන් යුතුව බැනවැදීම් වලින් ගහන්න හරි මොකක් හරි ගිහිල්ලා අපි ඒ විදිහට යනවා නම් ඊට පස්සේ දරුවා මොකක් හරි ඒකට උත්තරයක් දෙනකොට එකට එක කර කියන්න දෙනවාද මෙහෙමයි කියලා අපි සැර කරලා බලය පාවිච්චි කරලා යට කරනවා නම් ඒකෙන් පවින් වැළැක්වීම කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දේ සිද්ධ වුන්නේ පව කියලා කියන අකුසලයේ කියන එක මේ හිතේ හටගන්නා වූ ධර්මතාවයක්. එතකොට එයාගේ හිතේ ඒක තවත් බලවත් වීමක් විතරයි වෙලා තියෙන්නේ. හොඳට ඒක තේරුම් ගන්න. ඒක පවින් වැළැක්වීම නෙමෙයි. ඒ වගේ අතිශය බලවත් ස්වභාවයක දරුවගේ ඒක ජීවිතේ සමහර කාරණාවල යෙදිලා තියෙනවා නම් ඒ වෙලාවට එයාට එතන පරිසරයෙන් ඉවත් කරලා ඒක නිවෙන්න වෙලාවක් තමයි දෙන්න ඕනේ. ඒකෙන් නිවෙන්න වෙලාවක් දෙන්න ඕනේ. ආයේ සාමාන්‍ය මානසික මට්ටමට පස් වෙන්න වෙලාවක් දෙන්න ඕනේ. අන්න ඒ කාරණාව හොඳට තේරුම් ගන්න. පවින් වැළැක්වීම කියන එක ඊට පස්සේ පවින් වැළැක්වීම කියන එක ප්‍රමාණවත් නෑ කුසලයේ පිහිටුවීම වාසය කරවීම. ඒ කියන්නේ කුසලයේ කියන එක කියලා දීම නෙමෙයි. කුසලයේ පිහිටුවීම වාසය කරවීම. ඒ කියන්නේ කුසලයේ කියන එක කියලා දෙන්න ඕනේ. කියලා දීලා ඒ කුසල් සහගත මානසිකත්වයෙන් මොකද්ද ඒ කුසල් සහගත මානසිකත්වයේ මෛත්‍රී උපේක්ෂාව කියන මානසිකත්වයේ අවශ්‍ය වෙලාවට කරුණාව යෙදෙන අවශ්‍ය වෙලාවට මුදිතාව ඒ හිතේ යෙදෙන ඊට පස්සේ තව විදිහකින් කියනනම් ආත්මార్థකාමීත්වය නැති අනිත්‍යයේ යහපත පිණිස කටයුතු කරමින් එයින් සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක් සකස් කිරීම කියන කාරණාව දෙමව්පියෝ දරුවන්ට කියලා දීලා එයාට පුරුදු කරවන්න ඕනේ පුරුදු කරවලා ඒකේ පිහිටවන්න ඕනේ පිහිටවනවා කියලා කියන්නේ එයා තමන් තුළින් ඒ දරුවෝ ඒක ඒ පුරුදු කිරීම හින්දා කටයුතු කිරීම හින්දා ඒකෙන් ඇත්තටම මට සැහැල්ලුවක් හිතට උපදිනවානේ. මගේ හිතේ එහෙම කරනකොට සැපයක් උපදිනවානේ. එහෙම කරනකොට අනිත් අයගේ ජීවිතත් මේ සැහැල්ලුවට සපේටපත් වෙනවානේ. යහපතක් වෙනවානේ ඇයට. ඒක දකිනකොට ඇත්තට මට සතුට උපදිනවානේ කියලා අන්න ඒ විදිහේ දැක්මක් ඇති වෙන්න ඕනේ. ඒක නැවත නැවත කිරීම හින්දා මුලින් එහෙම හැඟීමක් ඇති වෙනවා. සංඥාවක් ඇති වෙනවා. ඒ හැඟීම එහෙම මෙහෙම යහපත වෙනවානේ. ඇත්තට මේකෙන් සැහැල්ලුව සතුටක් උපදිනවානේ. මේක මේ විදිහට සිද්ධ වෙනවානේ. කියලා මේක හොඳයිනේ. මෙහෙම කරද්දි මට පහසුයිනේ. කියලා ඒ දරුවගේ ජීවිතේට හැඟීමක් ඇති වෙන්න ඕනේ. අන්නේ හැඟීම ඇති කරවන්න තමයි මුලින් උත්සාහවත් වෙන්න ඕනේ. ඊට පස්සේ හැඟීම ඇති වුණාට පස්සේ හැඟීම නැවත නැවත ඇතිවීම හින්දා ඒ හැඟීම බලවත් වෙලා එහෙම එයාටම හිතෙන්න මානසික මට්ටමට ගන්න ඕනේ. ඊට පස්සේ එයා ඒ හිතීම් නැවත නැවත සිද්ධ වීම හින්දා එයා ඒ විදිහට දකින මේක මෙහෙමනේ වෙන්නේ මේක මෙහෙම මෙහෙමයි වෙන්නේ කියලා එයාට තමන් තුළින්ම සැක නැතුව දකින්න පුළුවන් මට්ටමට ගේන්න ඕනේ. අන්න ඒකට කියනවා කුසලයේ පිහිටවීම වාසය කරවීම කියලා. එතකොට අන්න ඒ වගේ දැක්මක් දරුවගේ ජීවිතේ අර හැඟීමක් මුලින් ඒ හැඟීම උපද්දවල හිත උපද්දවල ඊට පස්සේ දකින මට්ටමට ගෙනල්ලා ගේන්න ඕනේ. ඒ වගේ දැක්මකින් යුතුව ඒ කටයුතු වලත් වාසය කරවීමකුත් කරවන්න ඕනේ. ඒ කියන්නේ එතකොට එයාට ඒක එයාටම තේරෙනවා මේක කරනකොට මට ඇත්තටම සැහැල්ලුව පහසුව හිතේ සතුට උපදිනවා ඒ හින්දා මම මේ කළ කරන්න ඕනේ කියන මානසික මට්ටම උපදිනවා. එතකොට අන්න එහෙම අපේ දරුවෙක්ගේ ජීවිතවල යෙදෙව්වොත් දැන් භාවනාව කියලා කියන්නේ ඔయిత අදාළ කාරණාවක්. දරුවෙකුගේ ජීවිතයේ සැහැල්ලුව සැපය පහසු උපදවන්නා වූ කාරණාව. අකුසලයක් ප්‍රහාණය කරලා හිත කුසලයට ගන්නවා කියන්නේ ඔය වගේ කාරණාවක්. දානේ සීල කියන්නේත් ඔය වගේ කාරණාවක්. ඔය විදිහට එයාගේ හිතේ Taman තුලින් ප්‍රත්‍යක්ෂව ඒක ඒකෙන් පහසුවක්, සැහැල්ලුවක්, සැපයක් උපදිනවා කියලා හැඟීම් ඇති වෙලා එයාට මේක හිතිලා එයා ඒක එහෙමමයි වෙන්නේ ඇත්තටම කියලා එයාට ඒකේ සැකය රහිත බවට පත් වෙලා අන්න ඒ දේවල් වල නැවත නැවත ටික කාලයක් එදෙව්වොත් ඒක එයාට පහසුව සැපේ පිණිස පවතිනා වූ පුරුදු කරන්නා වූ කාරණාවක් බවට පත් වෙනවා එයාගේ ජීවිතේ. ඒක සිරිතක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒක සිරිතක් වෙන්නේ නැහැ. එයා ප්‍රත්‍යක්ෂව අත්දකින දෙයක්. අන්න ඒ එන්නේ ඒක ඒ විදිහට අත්දකින දෙයක් ටික කාලයක් පුරුදු කරලා දුන්නාට පස්සේ එයා ඒක එයා ප්‍රകൃතියෙම කරගෙන යනවා. ඒක දෙමව්පියෝ ආය ඒක කරනවද නැද්ද ලොකු වෙලා නවත්තන එකක් ඒ දරුවගෙන් වෙන්නේ නැහැ. මොකද එයා ඒක කරන්නේ Tamanට ඕනේ හින්දා. Tamanට ඕනේ මොකද Tamanට එකෙන් සැහැල්ලුව සැපි උපදින හින්දා. පැහැදිලි නේද? ඒ හින්දායි මං කිව්වේ මේ සිරිත් විරිත් උගන්නවා කියන එක නෙමෙයි මේ බුදුරයන් වහන්සේ අදහස් කරේ. දැන් කාලේ අපි දරුවන්ට උගන්වන්නේ සිරිත් විරිත් උගන්වන්න යන්නේ. ඒවා ටික කාලෙකින් ඒ අයගේ ජීවිතවල නැති වෙලා යනවා. අර විශේෂ අවස්ථාවල ඒ අය අර දෙමව්පියෝ කියලා දුන්න හින්දා ඒව පොඩ්ඩක් ප්‍රකට කරලා පෙන්නනවා. ඕක නෙමෙයි බුදුරයන් වහන්සේලා අදහස් කරපු මේ දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් කියන එක. ඊළඟට අපි මේකදීම තව කාරණා ටිකක් කිව්වොත් එහෙම දේශනාවේ අපි ක්‍රමානුකූලව මේක ටික පැහැදිලි කරන් යන්. දැන් ඔබට එහෙනම් තේරෙනවා ඇති මේ කාරණා මම ওই විදිහට කතා කරපුවාම එහෙනම් සත්‍ය වශයෙන්ම දැන් මේ කාරණා දරුවෙක්ගේ ජීවිතයට කියලා දෙන්න කලින් දෙමව්පියන්ගේ ජීවිතවල හැකිතාක් මේ වගේ පිහිටා සිටින්න ඒ අය උත්සාහවත් වෙන්න ඕනේ. අම්මා තාත්තා අම්මා හරි තාත්තා හරි ආත්මාර්ථකාමීව කටයුතු කරනවා නම් අනිත් අයට දේ අනිත් අයට ද්වේෂසහගතව හිලා දකිනවා නම් දැඩිකමෙන් මාන්නෙන් යුතුව කටයුතු කරනවා නම් එතකොට ඒ එහෙම කර කර දරුවෙට ඔයා පරාර්ථකාමීත්වය කටයුතු කරන ඔයා හැම වෙලාවෙම මෛත්‍රී උපේක්ෂාව තියාගන්නේ මෙහෙමයි කියලා කියලා දුන්නා කියන එක ඒක විහිළුවක් නේ. බුදුරයන් වහන්සේ එතනදි කියන්නේ වැදි බණ වගේ කියනවා. වැද්දෝ වැද්දෙක් කියනවා කියනවා සත්තු මරා යන හොරකම් කරන් ඒ ජීවත් වෙන වැද්දෙක් මෙහෙමයි සත්තු මරන්න එපා කියන වගේ කතාවක්. يعني එයා ඉන්නේ එයා ඉන්නේ මේකේ. එයා අනිත් අයට කියලා දෙනවා. එතකොට ඒක වැදි බණ කියලා කියනවා. දැන් අපි අහලා තියෙන අර හොඳ ලංකාවේ උපමාවක් තියෙනේ දර ප්‍රධාන කකුලුවා ඇදේට යන ගමන් දරුවන්ට කෙලින් යන්න කියනවා කියලා. ඒ වගේනේ ඒ කියන්නේ අපි දරුවන්ට කියන කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි අතරම වැදගත් වෙන්නේ. තමන් කරන්නේ මොකද්ද දරුවන්ට තමන් තුලින් පේන්නේ මොකද්ද කියන එකයි වැදගත්. වචන කියන ඒවා දෙවණියට යන්නේ. වචන කියන එක අඩු වුණත් දරුවෝ දකින්න නම් දෙමාපියන්ගේ ජීවිතයේ සැහැල්ලුවෙන් සැපෙන් යනවා මේ යමක් හින්දා ඒ අයම හොයන්න උත්සාහ ගන්නවා ඇයි ඒ තාත්තා කොහොමද මෙතනදී මේ සැහැල්ලුවෙන් සැපෙන් මේ වෙලාවේදී ඉන්නේ කොහොමද යා කියලා එයාම අහන්න ගන්නවා එහෙම වෙලාවක් එනවා නොකිය හිටියත් ඊට පස්සේ මොකද ඒ දරුවෝ දකිනවා දෙමාපියන්ගේ ජීවිතවල ඒ සැහැල්ලුව සැපේ කියන එක තියෙනවා ඒ හින්දා ඒක අහන කාලයක් බවට පත් වෙනවා අහනකම් ඉන්න ඕනේ කියලා දෙන්න ඒ වුණාට අවවාදයට වඩා ඒ ආදර්ශයේ උතුම් කියන කාරණාව තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. මොකද නැත්තම් අපි වචන වලින් කොච්චර දේවල් කිව්වත් දරුවෝ කියන අය අපිත් එක්ක නිතරම ගැවෙසෙනවා. එතකොට පවුලේ අනිත් අය අප නිතරම ගැවෙසෙනවා. ඒ අයට අපේ මූණින් පේනවා ඔය කියන ඒවා තියනවාද කියලා. ඊට පස්සේ අපේ ඉරියව් වලින් අප කටයුතු කරන ආකාරයෙන් ඒවා ඒ අය නිරීක්ෂණය කරනවා. ආය ආය නිරීක්ෂණය කරනවා. එතකොට අපි ඒ වගේදී ඒ කියන ධර්මයේ අවම මට්ටමකවත් නැත්නම් නේද? අපේ හැසිරීම් වලින් ඒව ප්‍රකට වෙන්නේ නැත්නම් අවම මට්ටමකටවත් එතකොට අපි කියලා දෙන වචනයි උපදේශුයි පිළිගන්න දරුවෝ කැමති නැහැ. ඇයි එයා දකිනා මේක නිකන් අම්මත් කිව්වට අම්මකෝ ඔයා කරන්නේ නැහැනේ. ඔයා කියන ඒවා තාත්තා ඔහොම කිව්වට තාත්තත් මෙහෙමනේ. අපි දැක්කනේ එදා මෙහෙම නෙවත් කටයුතු කරේ කියලා ඕක දකිනවා. ආන් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රධානම ප්‍රශ්නේ ඒක. ඒ හින්දා මේ මුලින්ම දෙමව්පියෝ ළඟ මේ මෛත්‍රී උපේක්ෂාව සැබවීම ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ ආත්මාර්ථකාමීති ස්වභාවය අඩුකම පරාර්ථකාමීව කටයුතු කරන ස්වභාවය මේ ඒක ඒක ඒක තියෙන්න ඕනේ. එහෙම කරලා ඒ අය තමන් ඒ කටයුතු කරමින් ඒකෙන් තමන් ප්‍රත්‍යක්ෂව සැහැල්ලුවක් සැපයක් කියන එකක් ජීවිතේ විඳිමින් දරුවන්ව ඒට එකතු කරගත යුතුයි. අන්න එහෙමයි කරන්නේ. අපි නොකර දැන් අපේ ඉස්සර කොහොමද කරන්නේ? දැන් බලන්න ගෙවල් වල මම මේ උදාහරණයකට ගන්න නිකන් කවුරුත් මොකුත් හිතන්න එපා. දැන් අපි කියනවා ඔන්න අපි දෙමව්පියෝ කියනවා හා හා දැන් රැයට අම්මටයි තාත්තයි වැඳද කියලා අහනවා. ඊට පස්සේ කිව්වේ කියලා වන්දනා කරනවා. දැන් ගෙදර ආච්චී සීයා ඉන්නවා. ආච්චී සීයට අම්මා තාත්තා වඳිනවද? නෑ එහෙම නෑ. දැන් දෙමව්පියන්ගේ දෙන්න කලින් දෙමව්පියන්ගෙත් අම්මා තාත්තා ඉන්නවා. දැන් ඒ දෙමව්පියෝ දෙන්න ගිහිල්ලා ආච්චිටයි සීයටයි වඳින තමන්ගේ දෙමව්පියන්ට වඳිනවද? එහෙම නැහැ. එහෙම වඳින්නේ නැහැ. දරුවන්ට කියනවා ඔයා කොහෙන් තාත්තට වැඳද අම්මට වැඳද කියලා තමන්ට වන්දනා කරගන්නවා. පැහැදිලි නේද? ඕක නෙමේ ධර්මයේ. ඒක නෙමේ ධර්මය. ඒක ඒකට කියන්නේ මොකද්ද? කකුලුවා ඇදේට යන ගමන් දරුවන්ට කෙලින් යන්න කියලා කියනවා වගේ වැඩක්. ඉතින් අර ළමයි කියන්න බැරි වුණත් හිත ඇතුලේ හරි හැඟීමක් හිතෙන කොහොම ඉතින් අම්මා තාත්තා වඳින්නේ නැහනේ. උකටි ගම්මා තාත්තට කියලා. නැත්තම් එහෙම නොකිව්වත් එයාට ඇති වෙනවා මේක මේ පොඩි කාලේ කරන්න ඕන දෙයක්. ලොකු වුණාම නොකළ යුතු දෙයක්. පැහැදිලි නේද? ඒ හින්දා වන්දනාමාන කියන ඒවා ඇත්තට වන්දනා කිරීම කියන ඒවා එයාගේ හදවතින් ඉපදුනාට කමක් නැහැ. බලෙන් වන්දනා කරවන්න අවශ්‍යතාවයක් නැහැ. එයාව සමහර අවස්ථාවලදී එහෙම යෙදෙව්වට කමක් නැහැ. එයාගේ හිතේ පීඩාව ඇති නොවන විදිහට මේ ඊට වඩා අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? දෙමව්පියෝ ඒ තමන්ගේ ජීවිතවල කුසලයෙන් ඇතිවෙච්ච සැහැල්ලුවත් සතුටත් එක්ක දරුවන්ට ප්‍රියමනාපව ලෙන්ගතුව කටයුතු කිරීම ප්‍රායෝගිකව දරුවන්ට දැනෙන්න ඕනේ. ඒකයි වැදගත්කම තියෙන්නේ. ආන් ඒ දැනීමත් එක්ක ඊට පස්සේ මේ දෙමව්පියන්ට පුළුවන් සමහර සමහර කටයුතු අපි ඊළඟ දවසේ කතා කරමු මේකේ ප්‍රායෝගිකව තව විස්තර විදිහට ඒ කටයුතු දරුවොත් එක්ක යෙදෙන්න. ඒ කාරණාව. ඒ යෙදෙන ගමන් එයාට හිතන්න ඕනේ කොහොමද? මෙතන කියන කාරණාව කියලා දෙන්න. එහෙම හිතනකොට ඔයාගේ ජීවිතේ මෙන්න මෙහෙම හිතනකොට අපහසුවක් දුකක් හටගන්නව නේද? මේ මෙහෙම හිතනකොට සැහැල්ලුවක් සැපයක් හටගන්නව නේද? කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඒක පැහැදිලි කරලා දෙනවා කියන්නේ ප්‍රත්‍යක්ෂව. එයාට දකින්න පුළුවන් විදිහට පැහැදිලි කරලා දීම. ආන් ඒ විදිහට තමයි එයාට ඒ ගැන හැඟීමක් ඇති කරවන්නේ. කුසලයෙන් සැප උපදවනවා, සැහැල්ලුව උපදවනවා කියන එක ගැන හැඟීමක් උපදවන්නේ. ඒ හැඟීම නැවත නැවත ඉපදීම හින්දාමයි එයාටම ඇත්තනේ මේක මෙහෙමනේ වෙන්නේ කියලා හිතීමක් හිතෙන්න පටන් ගන්න. එයා තුලින්ම. ඊට පස්සේ හිතීම් බලවත් වීම හින්දාමයි ඒ විදිහට එයා දැකීමක්, දිට්ඨියක් කියන එකක් හටගන්නේ. කුසලයේ පිළිබඳව ලෞක්‍ය සම්මා දිට්ඨිය කියන කාරණාව දරුවෙක්ගේ ජීවිතේ හටගන්නේ ආන් ඒ විදිහටයි. ඒ ලෞක්‍ය සම්මා දිට්ඨිය තුළ ඊට පස්සේ නැවත නැවත කටයුතු කිරීම නිසා ඒ කටයුතු කරන හැම වෙලාවෙම මගේ ජීවිතේ සැහැල්ලුව සැපේ කියන එකට එනවනේ කියලා දකිනවනම් ඒ දරුවෝ ලොකු වුණත් ඒ දේ පුරුදු කරනවා. දෙමව්පියෝ ඉන්න කාලෙත් ඒ දේ පුරුදු කරනවා. දෙමව්පියෝ නැති කාලෙත් තමන් ළඟ හිටියත් තමන් ළඟ නැතත් ඒ දරුවෝ පුරුදු කරනවා. මොකද එයාට ප්‍රත්‍යක්ෂව ඒකෙන් සැහැල්ලුව සැපේ උපදින බව දකින්න පුළුවන් හින්දා. ආන් ඒ විදිහට ඔබට කටයුතු කරන්න දක්ෂ වුණොත් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු මේ දෙමව්පියන්ගෙන් දරුවන්ට යුතු යුතුයකම් කොටස ඉටු කරා වෙනවා. දරුවෝ ඉගෙන ගැනීම කියන එක සාමාන්‍ය මට්ටමින් කරා වෙන්න පුළුවන්. අධික හොඳ දක්ෂයෙක් නොවුන වෙන්න පුළුවන්. හැබැයි ඒ දරුවා තමන්ගේ ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්නේ කොහොමද කියන එක ගැන කියලා දුන්න වෙනවා. අපි අන්තිමේදී බැලුවොත් එහෙම අපි හොයන්නෙත් අපේ ජීවිතේ සතුට කියන එක. සතුට සැහැල්ලුව අපි හොයන්නේ. හැම වෙලාවෙම අපේ ජීවිතේ අපි බැලුවොත් තේරෙයි සතුටත් එක්ක එකතු වෙච්ච සැහැල්ලුවක් කියන එකක් අපි හොයන්නේ. දරුවොත් තේරුණා නැතත් ඒ ඇත් හොයන්නේ සතුටත් එක්ක එකතු වෙච්ච සැහැල්ලුවක් කියන එක. ඒ හින්දා අපි ඒ සතුටත් එක්ක සැහැල්ලුව කියන එක උපදින එකම විදියක තියෙන කුසලයේ විතරයි. අපි ඒ කුසලයේ කියලා නොදී වෙන මොනවා කියලා දුන්නත් ඒ දරුවන්ගේ ජීවිතේට අපි ඒ හැමදේම බලාපොරොත්තු වෙන දේ ඒ අයට අවශ්‍ය දේ දීලා නැහැ. ඒ හින්දා මේ කවුරු හරි කෙනෙක්ට දරුවන්ට සාමාන්‍ය ගානකට උගන්නලා ලොකුවට උගන්නන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒත් එක සතුටත් එක සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක දරුවෙකුගේ ජීවිතේට කියලා දුන්නොත් ආන් ඒ කාරණාව හින්දා ඒ දරුවෝ සතුටින් සැහැල්ලුවෙන් ඉඳ ගන්න පේනවා. ඊට පස්සේ ඒක දැකපුවාම දෙමව්පියන්ට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් හැකියාව උපදිනවා. නැත්තම් පසුතැවීම කියන කාරණාවල් ජීවිතේ අවසාන එකතු වෙනවා. ඒ හින්දා මේ කාරණා ගැන නම් හොඳට කල්පනා කරන්න. මේ සියලු දහම් කාරණා ඔබ සියලු දෙනාටම ඒ දෙමව්පියන් වශයෙන් තමන්ගේ දරුවන්ට අවශ්‍ය සුදුසු ඒ යුතුයකම් ටික ඉටු කිරීමටත් ඒ තුලින් කුසලයෙන් ශක්තිමත් වෙච්ච සැහැල්ලුව සතුට පිරි තමාගේ ජීවිතයට යහපත පිණිස කටයුතු කරන්නා වූ ඒ වගේම දෙමව්පියන්ට යහපත පිණිස කටයුතු කරන්නා වූ සමාජයට යහපත පිණිස කටයුතු කරන්නා වූ උදාාර දරුවෙක් සමාජයට බිහි කිරීම පිණිස ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි